මංගල සමරවීර මැතිතුමා ඩයස්පෝරාවත් සමග සාකච්ඡා කරා කියලා. ඒ වගේම මේ ඇමරිකාවේ ප්‍රකාශයත් එකතු කරලා මේගොල්ලන් හදනවා වෙනම මතයක් ගොඩනගන්න අපි නැවතත් කුටින්ට කුටි ජාලයට උඩගෙඩි දෙනවා. ඇත්ත වශයෙන් මේක සම්පූර්ණයෙන් බොරුවක්. ඩයස්පෝරාවෙත් ඇතුලේ නොයෙකුත් බෙදීම් තිබෙනවා. සමහර ඩයස්පෝරාවේ කට්ටිය කැමති රජයත් එක්ක සාකච්ඡා කරලා යම්කිසි සාකච්ඡා මාර්ගයෙන් ඒගොල්ලන්ගේ තිබෙන ගැටලු හා ප්‍රශ්න විසඳන්න. එහෙමනම් අපිත් සාකච්ඡා කර යුතුයි. විශේෂයෙන්ම යම්කිසි ඩයස්පෝරාවේ කොටසක් බෙදුම් වාදයට බෙදුම් වාදය අනුමත කරනවා නම් පමණක් අපි ඒකට විරුද්ධ වෙ යුතුයි. අපි බෙදුම් වාදයට විරුද්ධයි. එක්සත් ජාතික සංඝ. නමුත් ඩයස්පෝරාවේ සමහර පිරිසක් ඉන්නවා නම් ලංකාවට විශේෂයෙන්ම ඒ අවශ්‍ය ආයෝජන ගේන්න ලංකාව ජනතාවත් සමග කතා කරලා දමිළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. එහෙනම් අපි එතෙන්ට යෑම මං වැරද්දක් හැටියට දකින්නේ නැහැ.